අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා මහා සංඝරත්නයේට ජීවිත පරිස්කාර සතරක් චීවර, පින්දපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය, බේසජ්‍ය පරිස්කාර නමින්. එයින් මුල් තැනක් ගන්නවා සේනාසන. සේනාසන නමින් ගැනෙන ආවාස කුටි, සක්මන්මලු, රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන, කැසිකිලි, වැසිකිලි, ජනතාගර, උපෝසථාගාර, උපස්ථාන ශාලා, ධර්මශාලා ආදී වශයෙන් ඒ සේනාසනයකට අවශ්‍ය ගොඩනැගිලි නියමිතව තියෙනවා. එයින් අද මේ දවසේදී විශේෂ ගොඩනැගිල්ලක් පූජා කරනු ලැබෙනවා. වැව් කන්ද ආරණ්‍ය සේනාසනීයේ රාත්‍රියේහි මහා සංඝ රත්නයේ 59ක් පමණ එක්කාසු වී ඕම ගාම්භීරත්වයෙන් කියන්නේ බොහොම ගරුත්වයෙන් මධ්‍ය සීමා සම්මත විනී කර්මයේ සිද්ධ කළා. ඒ බද්ධ සීමා වශයෙන් ඉදි කරන ලද ගොඩනැගිල්ල තමයි අද මේ පූජා කරුන් ලැබෙන්නේ. ඒ විශාල වශයෙන් මහා සංඝයාට උපකාරී වෙන සේනාසනයක්. එනිසා විශේෂයෙන් මේ සේනාසන පූජාවේ ප්‍රධානතම අරමුණක් වශයෙන් හඳුන්වන්නේ වසර 5කට ඉහතදී අදවැනි දිනකදී හදිසි අභාව ප්‍රාප්ත පින්වත් අනුර කෝරළගේ මෙතුමාණන්ද පින් පැමිණවීම එවැගේම පින්වත් සම්‍යා කෝරළගේ මහත්මියගෙත් ඒ දියණියගෙත් ඒ දෙමෝපියන්ගෙත් මේ සහෝදර මහත්මයාගෙත් අනිත් සහභාගින සමගෙත් සිල්මෑණියන් වහන්සේලාගෙත් සියලුවම යහපත් ධර්ම ප්‍රාර්ථනා සපුරාගෙන ඊ타ම සුවසේ සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට හේතු වේවා කියන මේ ප්‍රාර්ථනාවෙන් උයි මෙම සීමා මාලක ගොඩනැගිල්ල සංඝ සතුකට පූජා කරනු ලබන්නේ එනිසා එවැනි සංකල්පනා සිතේ දරාගෙන සතර දිගින් පැමිණි නොපැමිණි ගුණ වශයෙන් අනන්ත ගුණ ඇති සංඛ්‍යා වශයෙන් අනන්ත සංඛ්‍යා ඇති සුපටිපන්නතාදී අනන්ත ගුණ සමන්වාගත අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර මහා සංඝරත්නයේ වෙත පිමේ සේනාසනේ සපරිකාර පරිකර පරිකර සහිතව පූජා කරනවා ඒ පූජාව ලබන සංඝරත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන ධ්‍යාන සමාධි සමාප්‍රත්‍ය අභිඥා විපස්සනා බල මාර්ගඵල දක්වා දියුණු කර ගැනීමට උපකාර වේවා ඒ කුසලයේ නමින් අභාව ප්‍රාප්ත පින්වත් අනුර කෝරළගේ මහත්මාණන් සහ අනිකුත් සක්මතු පරම්පරාව කෝදීට තෙපිටවෝද මෞපිය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රාදී සීලම ඥාතීන්වත්පත් වේවා ආරක්ෂක දිව්‍ය මණ්ඩලයටත් ඒ පුණ්‍යලාභයත් වේවා හිතායතමදා සෑම සත්නරත්ත් වේවා ඒ සීලම දෙනාට තම තමන්වත් සීල සම්‍යක් ප්‍රාර්ථනා සපුරාගෙන මතු පැතු බෝධිඥාන වලින් සුවසේ ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජරාමර අමාමා නිවන් සුව පිණිසම හේතු වේවා කියන සංකල්පනා සිතේ දරාගෙන මේ මං කියන වාක්‍යයේ කියමින් පෙන්වදමින් සංඝ සතුකට පූජා කරන්න එන්න මම දුසර වාක්‍යයක් තියෙනවා. එමින් වක් කරන්න. ඕකාසමයං බන්තේ ඒතං සීමා මාලකං ආගතානාගතස්සේ චාතුද්දසස්සේ යෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුඛං පරිභෝගත්තාය නියතේම ဒ ුතියම්පි මයං බන්තේ ඒතං සීමාමාලකං ආගතානාගතස්සේ චාතුද්දිසස්සේ යෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුඛං පරිභෝගත්තාය නියතේන තතියම්පි මයං බන්තේ ඒතං සීමාමාලකං ආගතානාගතස්සේ චාතුද්විසස්සේ යෝගාවචර භික්ඛු සංඝස්සේ යතා සුඛං පරිභෝගත්තාය නියතේම අවසර ස්වාමීන් වහන්සේ මෙම සීමා මාලකයේ සතර දිගින් පැමිණි නොපැමිණි සුකේසල ශික්ෂාකාමී යෝගාවචර මහා සංඝරත්නයට සැප විහරණ පිණිස සංඝ සතු කොට පූජා කරමු පූජා කරමු පිළිගන්නාසේක්වා සාදු සාදු ඉතිරි පරිස්කාර භාණ්ඩ සංගසතු කරමු. ඕකාසමයං බන්තේ ඉමානි සම්බ පරික්කාරානි දෙක්ඛු සංගස්ස දේම ဒ ුතියම්පි මයං බන්තේ ඉමානි සම්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේම තතියම්පි මයං බන්ති ඉමානි සම්බ පරිකාරානි භික්ඛු සංඝස්ස දේම සාදු සාදු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යථාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණේ බහූ ඒවං ජාතේන මච්චේන කත්තම්බං කුසලං බහුංති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අනුශාසනාත්මක ධම්මපද ගාථාවක් යථාපි පුප්පරාසිම්හා යම්සේ මල් රාශියකින් කෛරා මාලා ගුණේ බහු දක්ෂ මාලාකාරයෙකු විසින් විසිතුරු මල් දම් රසක් ගොතන්නේ යම්සේද එවං ජාතේන මච්චේන එසේම අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්තව නවවෙනි බුද්ධෝත්පාද කාලයේ උපන්න දැනවත් මිනිසයා විසින් කත්තබ්බං කුසලං බහුං බහුල වශයෙන් කුසල් කටයුතුයි මේකයි ගාථාව කෙටි තේරුම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි අග්‍ර දායක දායකත්වයේ පතාගෙන කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව මහා පින් ඇති උත්තමාවක් විශාඛා මාතාවක් විශාකා මාතාවගේ ඒ ප්‍රාර්ථනා සපුරා ගන්නට සියලු අවශ්‍යතා එක්කාසු වුණා. එතුමිය උපන්නේ මගධ රාජධානී බග්ගේ නුවර මෙන්දක සිටුපවුලේ වයස හතේදී අපේ සරුවක්ඥන් වහන්සේ බුදුබාටපත් වී 1250ක් මහරහතන් වහන්සේ සමඟ එනුවරට චාරිකාවේ වඩිද්දී මෙන්නක සිටු පවුල විසින් පිළිගෙන විශාල ජනතාවක් අතරට ධර්ම ශ්‍රවණය කරන්න යෙදුණා. පළවෙනි දේශනාවේදීම හත් පැවිදි විශාකාවත් ඒ මෙන්නක සිටු පවුලේ සීළු දෙනාම සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. පසු කාලයක විශාකාවගේ මව්පියන්ට ආරාධනයක් ලැබුණා සවැත් නුවර වාසය සඳහා. ඒ යන අතර සාකේත නගරයක් වෙනම මහදන්න සිද්ධ වුණා මේ ධනංජේ සිටුවරයාගේ විශාඛා මාතාවගේ පුණ්‍ය භාග්‍ය නිසා. සවැත්නුවට යදුම් හතක් තිබෙද්දී. එනුවර සිටිද්දී තමයි විශාඛාව සරුවක්ඥන් වහන්සේගේද කැමැත්ත ලබාගෙන සවැත්නුවර මිගාඩ සිටුපවලේ විවාහ යොසුමුගට යමු උනේ. මිගාඩ සිටුවරයාගේ පූර්ණ වර්ධන කියන පුතුණුවන්ට විසාකා කුමාරිකාව 16 වෙනි වයසේදී විවාහපත් කරගනු ලැබුණා. විවාහපත් වූ දෙවෙනි දවසේදී එම නිගාද සිටුවරයාගේ උදහසක් සිදු වී විනිශ්චය මණ්ඩලයකට පැමිණෙල්ලක් යොමු වුණා. ඒ විනිශ්චය මණ්ඩලයේ විසඳුමින් විසාකා බොහෝම නිවැරදි කෙනෙක් බවට සම්මත වුණා. අන්තිමේදී විසාකාව කිව්වේ මම බෞද්ධ මව්පියන්ගේ දරුවෙක්. මම කොඩා කලපටන් මෙතෙක් බොහෝ කුසල් කරමින් හිටියා. මේ නිවසට පැමිණියාට පස්සේ මට ඒ කුසල් කරන්න අවකාශ මදි. මම යන්ට ඕන ආපහු මගේ මව්පියන්ගේ හෙවණට කියලා සෝදානම් වුණා. මිගාරු සිටුවරයා සමාව ඉල්ලගෙන කැමැතිසේ පින්දාම් කරගෙන ඉන්න අවසර දුන්නා. ඉන් පසු දිනම බුදුපාමොක් 500ක් මහා සංඝරෝහර වඩමවාගෙන ඒ මිගාර සිටුනුවේසේ මහා පින්කමක් සිද්ධ කළා. ඒ දවසේදී අසූ දේශනාවෙන් මිගාර සිටුවරයා මිසදතුළු ඝනාදුර දුරලා සෝවාන් ඵලයටපත් වුණා. එදාම මිගාර සිටුවරයා විසාකා බදාගෙන කිව්වා අද පටන් මගේ අම්මා කියලා. ඒ තරමට පුදුම පැහැදීමක් විසාකාව කෙරෙහි ඇති වුණේ මේ අමෘතයේ වැළඳු නිසා පසෝ විසාඛාවට මිගාර මාතා කියලා නමකුත් කට බැඳුණා. විසාඛාවගේ නිවසේ 2000ක් භික්ෂූන්ට නිත්‍ය වශයෙන් පැනෙව් ආසනයේ තෝ දම් පින්කම් කරමින් පැවතුණා. වරම් අටක් ලබාගෙන පින්කම් වල යෙදුණා. ඔය අතර මුළු මහා සවැත් නුවර ජනතාවගේ පුදුම පිළිගැනීමක් විසාඛාව කෙරෙහි ඇති වුණා. එනිසා බොහෝ බෞද්ධයෝ බෞද්ධ කාන්තාවන් විසාකාවගේ ඇසුරට යොමු කළා. විසාකාව සමග සීල් සමාදන් වෙන්න බණහන් යන්න දෙන්න පුරුදු වුණා. කොහොම යන්නේ නාතරගදී එතුමියගේ විවාහ මංගලයේදී පියතුමාණන් විසින් සකස් කොට පළඳනා ලද නව කෝටියක් අගනා මේල පළඳනාව කියන මහලකා පළඳනාව එක්තරා දිනකදී උයනට යද්දී දරාගෙන ගිහින් ජේතවනාරාමයට යන්න සිදු වූ බැවින් ඒක ගලවලා තමන්ගේ දාසියට දීලා තිබුණා. දාසියාටින් ඕක අමතක වුණා. අමතක වීමෙන් ආපසු සිය නිවසට පැමිණියාම විශාකාව ඇහුව කොමගේ මහලතා පවඳලා. අනේක අමතක වුණාන ගිහින් බලන්න. කියා හිටියා යම් කිසි විදියකින් තිබූතන නොතිබුණා නම් නවර දොවාම අනදමාහිමියන් වහන්සේක තන්පත් කරලා ඇති. එසේ වීනම් ඒ බවක් දැනගෙන එන්න. අනදමාහිමියන් වහන්සේ තන්පත් නොකළා නම් අපි තිබූ තැන ඇති. ඒකත් දැනගෙන ඉන්න. එයින් බැලුවාම අනදමාහිමියන් වහන්සේ තමයි ඒක තන්පත් කරලා තිබුණා. ඒක ගෙන ආවා. ඇවිල්ලා කිව්වාම විසාකාව කියා හිටියා දැන් මේක පූජනීය වස්තුවක් වුණා. අනදමාහිමියන් වහන්සේගේ අතින් ස්පර්ශුණාට පස්සේ මම පළඳින්නේ නෑ මේක පූජනීය වස්තුවක් වුණා. ඒකෙන් මම පින්කමක් කරන්න ඕනේ කියලා මුළු නගරේම මේ මහා ලතා පළඳනවා විකිණීමට යොමු කළා. කිසිම කෙනෙක් ගන්න හිටියන්නේ ඒක දරා ගන්න බෑ හැම දිනකටම. ඇතුම් පස් වෙනකොට සමාන කාය බලයක් ඇට කෙනෙකුට ඒක දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ නව කෝටියක් වටිනා පුදුම විදිහේ පළඳනාවක්. ඔය අතර මෙතුමිය කල්පනා කළා මේක ගන්න කෙනෙක් නැති නිසා මමම මිලදී ගන්නෙමි කියලා නව කෝටියක් වැයකොට ඒක මිලදී අරගෙන තවත් නව කෝටියක් වැය කරමින් ඉඩමක් මිලට ගත්තා. තවත් නව කෝටියක් වැය කරලා දෙමහල් ප්‍රාසාදයක් ගබඩා කාමර 1000ක් ඇතුව ගොඩනැගුවා. ගොඩනගලා ඒකට නිගාර මාතු පාසාද කියලා නමකුත් ඇති වුණා. ඒක බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරෝණ වැඩම කරවලා පුදුම විදිහේ පින්කමක් කළා. මේ සේනාසන පූජාවේදී ආර සිව්පසේම සම්බන්ධ කොට මහා පින්කමක් සිද්ධ කළා. ඒකට පසු කාලයක හැඳුන්වුවේ පූර්වාරාම විහාරය කියලා. ඒ කියන්නේ සවැත් නුවරින් නැගෙනහිරට ඒක තියෙන්නේ. එතකොට මේ පූර්වාරාම විහාරයේ කරවල බුදුපාමොක් සංගරුවන වඩා හිඳෙව්වාම හැම කාමරයකම බුද්ධාසනයක් පනවල තිබුණා. සාරුවක්ඥන් වහන්සේ එක බුද්ධාසනයක වාඩි වුණන් පස්සේ කාමර 2000ෙම සාරුවක්ඥන් වහන්සේලා වැඩ ඉන්න හැටියට අදිෂ්ඨාන කළා. ඉතින් මේක මා පුදුම විහාර පූජාවක්. ඒ දවස් වෙනකොට මේ විසාකා මාතාවට පුදුම විදිහේ ධර්මමුණු ගුරු පිරිසක් ඇති වෙලා තිබුණා. විසාකාවට මීටිය දරුවෝ 20 දෙනෙක්, පුතුන් 10ක්, දුවරු 10ක්. ඒ ඇත්තෝ තරුණ වේකපත් වෙලා ඒ ඇත්තන්වත් ඒ ඒ විදිහටම දරු කුණුබුරන් ලැබුණා. අන්තිමේදී වැඩි කල් යන්න ඉස්සර මිගාරා මාතාවට විශාකාවට ධර්මමුණුබුරු පරම්පරාව 8420 දිනක් වුණා. මේ තරම් පරිවාර සම්පත්තිය ලබන්න මහා පුණ්‍ය භාග්යක් තිබුණා. ඒ සීලම දෙනා බොහොම නිරෝගී බොහොම වාසනාවන්ත ධර්මමුණුබුරු මිනිබිරි පරම්පරාවක්. ඒ සීලම දෙනා පිරවලාගෙන මේ විහාරයේ පූජාවෙන් පස්සේ හවස් වරුවේ මේ විහාරයේ වටා ප්‍රදක්ෂිනා කරන්න පටන් ගත්තා පුදුම විදිහේ ගී කිය කියා. කදාහං පාසාදං රම්මං සුදාමත්තික ලේපනං විහාර දානං දස්සාමි සංකප්පෝ මයිහ පූරිතෝ ඔය ගාතාව කියනකොට අර පිරිසත් ඔක්කොම කියනවා ඉතින් මේක පුදුම විදිහේ ගායනාවක් ඔය වගේ ගාථා පහක්ම කිය කියා. ගීතිකා වගේ ගාථා පහක්ම කිය කියා මේ විහාරය වටේ ප්‍රදක්ෂිනා කළා. මේක දැක්ක සමහර ස්වාමීන් වහන්සේලා විස්මිත වුණා. බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි මේ විශාඛාව බොහෝම නිහඬ කෙනෙක්. බොහෝම සංසුන් කෙනෙක්. අද පුදුම විදිහේ උද්ඝෝෂණාත්මක ප්‍රීති වාක්‍යයක් කියමින් මේ විහාරයේ වටේ ප්‍රදක්ෂිනා කරනවා. මෙතුමිය ගිහිත වික්ෂිප්ත වෙලාද කියලා ඇසුවා. සරුවක්යන් වහන්සේ වදාලා නැත මහණෙනි වික්ෂිප්ත වෙලා නෙමෙයි. හද සංතානයේ උතුරා යන ප්‍රීති සෝමනසයේ හරියට ඊ타ත්ම වේගෙන් උනාගෙන එන ජල උල්පතක් ඇති ලිඳක ලින් කට උඩින් වතුර උතුරලා යනවා වගේ මෙතුමියගේ හද సంతානයේ දරාගන්ට බැරි ප්‍රීති සෝමනස්සේ තමයි ඔය ප්‍රීති වාක්‍යවලින් කියවෙන්නේ එතුමියගේ හිත වික්ෂිප්ත වෙන හිතක් නෙමෙයි මහණෙනි එතුමිය කල්ප ලක්ෂයක් මේ පින්කම කරන්න පතාගෙන ආපු කෙනෙක් එනිසා එතුමියගේ පුණ්‍ය ප්‍රාර්ථනා සපුරා ගැනීම නිසා ඇතිවෙන ප්‍රීතියක් කියලා බොහෝම ප්‍රසාදයට පමුණුවමින් මේ ගාථාවෙන් ධර්ම දේශනාවක් කළා යථාපි පුප්පරා සම්හා කෛරාමාලා ගුණේ බව එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බව මාලාකාරය දක්ෂණං දක්ෂමාලාකාරයේ කුට නානා වර්ණ සම්පන්න මල් රාශියක් ලැබුණා නම් ඔහුට පුළුවන්කම තියෙනවා විශාල වශයෙන් විෂිතුරු මල් නම් ගොතන්න. යම් හේකින් මාලාකාරයක් දක්ෂ වුණත් මල් නැත්තම් ගොතන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මල් තිබුණත් මාලාකාරයක් දැක්ස නැත්නම් ගොතන්නත් ලැබෙන්නේ එනිසා මල් සමූහයේ රාශියක් වෙන්නත් ඕන මාලාකාරයක් දක්ෂයෙක් වෙන්නත් ඕන එහෙමනම් ඔහුගේ දෑතින් ඉතා විසිතුරු මල් වඩන් ගොතුණු ලැබෙනවා ඒවා රාජරාජ මහා මාත්‍ය ආදීන දේලා ඔහු තෑගි ලබනවා ඒ වගේ සමහර කෙනෙක් ඉන්නවා බොහෝම සද්ධා සම්පන්නයි ධනෙ නැහැ එවනේ නැත්තන්වත් ඒ වාගේ විශාල පින්කම් කර ගැනීමට අවකාශ ලැබෙන්නේ ශ්‍රද්ධා තිබුණට මදි. සමහර කෙනෙකුට බොහෝම ධනෙ තියෙනවා ශ්‍රද්ධාව නැහැ. ඒ කාර්යයේත මල් රාශියක් තියෙනවා මල් දම් ගොතන්න දන්නේ නැති මාලාකාරයෙකු වගේ. ඕටත් ඒ වගේ ගොඩක් කුසල් කර ගන්න ලැබෙන්නේ දක්ෂ ඒ වගේම ධනයක් නැත්නම් <clears throat> ශ්‍රද්ධාවක් නැත්නම් කොහොමවත් පින්කම් කර ගන්න ලැබෙන්නේ ධනයයි ඒ වගේම මේ ශ්‍රද්ධාවයි කියන මේ දෙකම මනමින් තියෙන අයට පමණයි මේ වාගේ උසස් පින්කම් කරගත හැකි වන්නේ කියන එක මේ විසාකාව නිදසුන් කොට දේශනා කළා. විසාකාවගේ කල්ප ලක්ෂයක් දිනු කරගන්නා ලද කුසල කිරීමේ ශ්‍රද්ධාව තියෙනවා. ඒ වගේම එතුමේට ප්‍රමාණ කළ නොහැකි අමිත භෝග සම්පත් තියෙනවා. මේ දෙකම නිසා එතුමිය තමන්ගේ පරිවාර ජනතාවත් එකතු කරගෙන බොහොම ඥාන සම්ප්‍රයුක්තව පින්කම් කරනවා. හරියට දක්ෂමාලා කාර්යයක් මල් රාශියකින් විසිතුරු මල් දම් ගොතා ගන්නාසේ කියන එක නිදසුන් කරමින් අනුශාසනාත්මක දේශනාවක් කළා. මෙතන ජාතේන මච්චේන කියන වචනේ බොහොම වැදගත් තේරුමක්. හැම මිනිසෙක් උපන් අය තමයි. නූපන් මිනිසෝ නෙමෙයි. උපන් වුණාට පින්කම් කරන්න සුදුසු උත්පත්තියකින් උපන් කෙනෙක් වෙන්නට ඕනේ. ඒකයි මෙතන ජාතේන මච්චේන කියන්නේ. දැන් ලෝකේ තියෙනවා දුෂ්ටක් වෙන නමින් අටක්. ඒ කියන්නේ මොනතරම් බලාපොරොත්තු උනත් කුසල් කරගන්න නොලැබෙන අවස්ථා 8ක් තියෙනවා. කයෝ අපාය අතමා නරකේ සහ උසුපත් නරක 128 එකක්. එවාගෙම තිරිසන් අපාය තව එකක්. പ്രേත අසුරාපාය තව එකක්. ඔය කියන අපාය තුනේ උපන් කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන පින්කම් කුසල් කරන් ලැබෙන්නේ නැහැ. එවාගෙම අරූප ලෝක හතරයි අසඤ්ඤතලයයි කියන ස්ථානවලට ගියා නම් ඒවට යන්නේ ධ්‍යාන වඩලා. එහිදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පින්කම් කරගන්න ලැබෙන්නේ කුසල් රැස් කරගන්න ලැබෙන්නේ නැහැ. අසඤ්ඤතලයේ සිතක්මනේ අරූප ලෝකයේ බණපදයක් ගන්න බුදුන් දකින්න කොහොමවත් ලැබෙන්නේ නැහැ. දම් පින්කම් සිල් රැකීම ආදී ප්‍රතිපත්ති පුරන් ලැබෙන්නේ නැහැ. හැබැයි සෝවාන් වෙලා ගියා නම් අරූප ලෝකයේ දිතිරි මාර්ගඵල ලබනවා. ඒකට බාධාවක් නැහැ. ඊළඟට <clears throat> පට්ඨන්තම ජනපද කියලා බුද්ධ ධම්ම සංඝ රත්නයේ නොපවත්නා බොහෝ ඈත ප්‍රදේශ තියෙනවා පිටිසර ප්‍රදේශ. ජාද කාලයේ ඇතින යාපනයේ පළාත තුනුරුවම් පවතින්නේ නමුත් ඉතින් බෞද්ධයන් ගිහිල්ලක් බින්කම් කරනවා. ඒ වගේම තවත් මේ බෞද්ධ ආගම ගැන කිසිම තේරුමක් නැත්තා වූ බොහෝ රටවල් තියෙනවා. ඒ තැන්වල උපන්නනම් කුසල් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඉන්ද්‍රිය විකලතාව අන්ධ ගොළු බීරි උම්මත්තක මන්ද බුද්ධික වුණා නම් මොනම කුසලයක්වත් කරගන්න ලැබෙන්නේ නැහැ. දරුණු මිසදුටු ගත්තනම් මිසදුටු ගත්ත කෙනෙකුට කුසල් රැස් වෙන්නේ නැහැ. සමාත මිසදුටු ගත් අයත් ඔය පරිත්‍යාග ආදී කරනවා. ඔවුන්ගේ ධිට්ඨියේ සම්මා ධිට්ඨිය නොවන බැවින් ඒක නියම කුසලයක් වන්නේ නැහැ. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක් නොමැති වීම. මෙන්න මේ කාරණා අටෙන් එකක් හරි කියනවා නම් ඒ කාල තුලදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කුසල් කරගන්න නොලැබෙන බැවින් ඒවට කියන දුෂ්ටක්ෂණ කියලා. ඔය දුෂ්ටක්ෂණ අටෙන්ම තොර වූ බුද්ධෝත්පාද කාලයක් වීනම් ඒකට කියනවා දුක්ඛක්කන විනිම්මුත්තං කනම් පරම දුර්ලභං මේ දුෂ්ටක්ෂණයන්ගෙන් තොර වූ මේ නවවෙනි බුද්ධෝත්පාද ශ්‍රණයේ බොහෝම දුර්ලභයි ඒ අවස්ථාවේ උපන් කෙනෙකුට පමණයි මේ කියන කුසල් කරගන්න ලැබෙන්නේ ඒකයි ජාතේන මච්චේන කියන වචනෙන් දේශනා කොට වදාළේ ඉතින් ඒ නිසා මේ උත්පත්ති නමයෙන් නවවෙනි අවස්ථාවට අපි එකාසු වෙලා සිටිනවා අපි සතර ආපායෙම ගොඩ වුණා. අසඤ්ඤතලයෙන් අද මිදුණා. අරූප ලෝකිනුත් අද මිදලා ඉන්නවා. ඒ වගේම තුනුරුවන් නොපවන්නා පිටිසර දේශේකුත් නෙමෙයි අපි ඉන්නේ. පතිරූප දේශ වාසයක. ඒ වගේම අපි නීත මිසිඳු ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකීලා ඉහිති සම්මාදිට්ඨිය ඇතුව ජීවත් වෙනවා. ඒ වගේම අපි අභෞත්මයේ අභාග්‍ය සම්පන්න ජීවිත ලබා ගත්තා නෙමෙයි. අපේ සකලාංග සම්පූර්ණව ක්ෂණ සම්පන්න ජීවිත ලබාගත් අය. එවාගේ බුද්ධෝත්පාද කාලේ මේ සියල්ල දැන් අපට ලැබී තියෙනවා. එනිසා මේ කාලයේ තුලදී පමණයි චතුරාර්ය සත්‍ය අවබෝධයට උපනිශ්‍රේ වෙන සැබෑ සම්මාදිට්ඨියෙන් කුසල රැස්පත් කරගත හැකි වන්නේ. ඒ කුසල අතුරෙන් ඉතා විශිෂ්ට කුසලයක් තමයි අද මේ සිදු කරනු ලබන්නේ සීමා මාලික පූජා මේ කුසලයේ පරිවාර පරිස්කාර සහිත. එවාගෙම සංඝ රත්නයේ දන්පැන් සහිතව. අර විසාකාවගේ පීත් මේ ප්‍රීති වාක්‍යෙන්නේ කියුණානේ කදාහං පාසාදා රම්ලං සුදා මත්තික ලේපන සුදුහුණු පිරියම් කරනද ප්‍රාසාදයක් කවදානම් මම සංඝ සතු කොට පූජා කරගන්නෙම් දෝ කියන මේ පැතුමක් තිබුණා සංකප්පෝ මයිහෙ පූරිතෝ ඒ මාගේ සංකල්පනාවද පිරුණා කියලා පළමුවෙනි ප්‍රීති වාක්‍යය කිව්වා එවාගෙම කදාහං කාසිකං වත්තං කෝම කප්පාසිකා නිචේ චීවර දානං දස්සාමි සංකප්පෝ මයිහෙ පූරිතෝ මම කවදානම් කසීසලෝ පටපිලි කොමපිලි මේ ආගින් තුන්සූරු අටපිරිකරවා පූජා කරගන්නෙම් දෝ කියන මේ පැතුම තිබුණා අදේ මගේ ප්‍රාර්ථනාව මුඳුන්පත් වුණා කදාහං සප්පි නවනීතං කේලංච මදුපානිතං භේසජ්ජ දානං දස්සාමි සංකප්පෝ මයිහෙ පූරිතෝ අවදානම් ලිතෙල්මියේ පැනි උක්කකුරු තලතේ වැනි මේ පංච බේසජ්‍ය සහිත ප්‍රණීත ඖෂධ බෙහෙත් වර්ග පූජා කරගන්නෙම් දෝ කියන පැතුමක් තිබුණා. ඒ මගේ ප්‍රාර්ථනාද පිරුණා. කදාහං ශාලීනං භත්තං සුචි මන්සූපසේචනං පින්දපාත දානං දස්සාමි සංකප්පෝ මඤ්ඤ පූරිතු කවදානම් මම සුවඳ රත්හල් හාලේ බතින් ප්‍රණීත සූප ව්‍යංජන සහිතව පින්නපාත දාණය දෙම්දෝ කියන පැතුමක් තිබුණා. ඒ මගේ ප්‍රාර්ථනාදම පිරුණා. කදාහං මංච පීතංච බිසි බිම්බෝහනානිච සේනාසන දානං දස්සාමි සංකප්පෝ මය පූරිතු කවදානම් මම ඇඳ කොටු ඇතිල්ල කොට්ට මෙත්ත බිසි බිම්බෝහන සහිත සේනාසන භාණ්ඩ දන් දෙන්දෝ කියන පැතුමක් තිබුණා මගේ ප්‍රාර්ථනා විශ්ව සිද්ධ වුණා දැන් මේ කියන පැතුම එතුමේ කල්ප ලක්ෂයක් දිගට පවත්වාගෙන ආපු ප්‍රාර්ථනා බව එයින් පැහැදිලි වෙනවා. ඒ පැතුම් එදා මුදුන්පත් වීමෙන් එතුමියේ සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන අටමහා වරයක් ඇතුව දම්පින්කම් කරගෙන අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වුණා. ආයු කෙලවර නිර්මාතකී දෙව්ලොව උපන්නා දෙව්ලෝ පිළිවෙලින් ඉහළට ගිහින් බමලෝ පිළිවෙලින් එකින් එකට ඉහළට ගිහිල්ලා සුභකින්නක බමතලියෙන් අනාගාමී බවට පත්ති අවිහ අතප්ප සුදස්ස සුදස්ස අකනිත්ත කියන පංච සුද්ධාවාසයට අනුපිළිවෙලින් උත්පත්ති වශයෙන් යනවා කල්ප 31000ක් කෙසේ බමතලේ හැසිරීලා අකනිකා බමතලේදී අරිහත්ත්වේ සාක්ෂාත් කොටගෙන අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් ක්‍රිනි වෙනවා කියන එක අනාගත වාක්‍ය සරුවක්යන් වහන්සේ දේශනා කළා කියනවා. තින්යන්ව සලකා අපි ඒ ඈත අතීතයේ සිටි මහා පුණ්‍යවන්තයන්ගේ පුණ්‍යවන්තයන්ගේ ජීවිත කතා තුලින් අපට ගත හැකි ප්‍රයෝජනයක් ගැනීම පිණිස ඒවා සිහිපත් කරන අතරතේ අද මේ සිදු කරන පින්කමේ වැදගත්කම අපි සිතට නගාගෙන අපේ කුසාසිත පෝෂණය කරගනිමු. විශේෂයෙන් සීමා මාලකයේ කියන්නේ සංඝ රත්නයේට මහෝපකාරී වන ගොඩනැගිල්ල. බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂු සංඝයා වහන්සේට උපෝසත විනය කර්ම, පවාරණ විනය කර්ම, කඨින දාන විනය කර්ම, සම්මුති දාන විනය කර්ම, පරිවාස දාන, මානන්ත දාන, අම්බාන උපසම්පදාන විනය කර්ම සඳහා සීමා මාලකයක් අවශ්‍ය වුණා. ඒකට සරුවක්යන් වහන්සේ සීමා මාලකයක් අනුදැන වදාලා ඒ සීමා මාලක පැනවීමේ ශික්ෂාපද රාශියක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. සීමාවක් සම්මත කිරීමේදී තිතිවර අවිප්පවාස සම්මුතිය කළ තව සම්මුතියක් දෙන්න තියෙනවා. එවැනි උපෝසකාගාර සම්මුතිය කළ තව සම්මුතියක් දෙන්න තියෙනවා. එවැනි පරණ සීමාවක් තිබුණ තැනක් ඒක අහෝසය කරනු පිණිස අර තිතිවර අවිප්පවාස සමූහණය කරන්න නියම කරනවා. එවැගේම සීමාව පරණ සීමාව සමූහණය කරන්න නියම කරනවා. ඒ සීමාවේ වත් පිළිවෙත් කිරීම සම්බන්ධ උපදේශ සඳහා ශික්ෂාපද පනවා තිබෙනවා. මේ වාගේ කරුණ රාශියකින් සීමා මාලකයේ තියෙන වටිනාකම එයින්ද පැහැදිලි වෙනවා. ඉතින් මේ සීමා මාලකයේ තුල සිදු කරනු ලබන්නේ විනී කර්මයි. උපසම්පදා කර්ම, උපෝසත කර්ම ආදී. එයින් සිදුවෙන්නේ සංඝ රත්නයෙහි සීල සම්පදායේ සීල විසුද්ධිය සම්පූර්ණ කර ගැනීමට උපකාර කර ගැනීමයි. එතකොට උපෝසත විනය කර්මයේ නොකරනවා නම් එතන සීලය අපිරිසුදු වෙන බැවින් උපෝසත විනය කර්මයේ කිරීමෙන් සංඝ සාමග්‍රියයි සීල විසුද්ධියයි දෙකම සිද්ධ කර ගන්නවා. ওই විදිහට සංඝයාගේ සමගිය ආරක්ෂා කරගෙන සංඝයා විසින් පිළිපැදිය යුතු ශික්ෂාපද එතන සත්‍යයනා කොට ඒවා සිහි ගන්වන එවැගේම සීමා මාලකයේ තුලදීම සමථ විපස්සනා දිනු කරන අවස්ථාවක් ওই සීමා මාලකයෙන් සිද්ධ වෙනවා. පින්නතුන් අහලා තියෙනවා නේද 84000ක් විහෙර විහාර කළ ධර්මාශෝක රජතුමා සංඝයාගෙන් ඇහවා මෙතරම් ද්වත්තු පරිත්‍යාගයක් කළ කෙනෙක් බුද්ධ කාලෙවත් හිටියාද කියලා. සංඝ පිරිස පිළිතුරු දුන්නේ ඇත්තෙන්ම හිටියේ නෑ. වැඩිම පරිත්‍යාගය කළේ අනාථ පින්නක ශිෂ්‍යවරයා. සමුන්නාසේ එකවරට 96 කෝටියක ධනෙ වැය කළ මේසා විශාල විහාරස්ථාන ඉදි කළා කියලා. එනම් මම ශාසන හිමිකරුවෙක් නේද? නැතමහරජ ප්‍රත්‍යදායකයෙක් පමණ හිමිකරුවෙක් වෙන්නේ නම් දරුවෙකු සසුන්ගත කිරීමෙන් කිව්වාම රජතුමාගේ <clears throat> දෙපැත්තේ හිටිය මිහිඳු කුමාරයා සංගමිත්තා කුමරියයි. <clears throat> මේ දෙන්නම ශාසනයට පූජා කළා. එදාම මිහිඳු කුමාරයන් වහන්සේ වයස 20යි පැවිදි කෙරෙව්වා. සීමා මාලකයේදී සීමා මාලකයේදී සිගස්වද බාලා කසාවත් හැඳ පොරවලා ඉදාම උපසම්පදා භූමියට පත් කළා. ඒ මොහොතේම කර්මස්ථානයේ මෙනෙහි කරමින්ම ඒ පැවිදි උපසම්පදා මොහොතේදීම මිහිඳු ස්වාමීන් වහන්සේ සෞඛලෙස් නසා ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව් පිළිසමියා සහිතවම මහා රහත් භාවයට පත්වී වදාලා ආචාර්යයි නේද සීමා මාලිකේ වටිනාකම පින්නතුන් අහලා තියෙනවා නේද උත්පලවන්නව රහත් මෙහෙණින් වහන්සේ උත්පලවන්නව රහත් මෙහෙණින් වහන්සේ බොහෝම රූපවන්ත උත්තමාවක් ඒ කියන්නේ නිල් පාට මානෙල් මල් ප්‍රතිවන් බොහොම දිලිසෙන සුළු නිල් පාට වර්ණ සිවියක් ඇති බොහොම දර්ශනීය රූප ලාවන්‍ය යුක්ත උත්මාවක්. එතුමිය පැවිදි වුණා. පැවිදි වෙලා හැමදාමකින් මේ සංඝයාගේ වත් පිළිවෙත් වල සහභාගී වෙන අතර උපෝසත මානකයේ හැමදලා පෝය කරන දවසේ පහන් දන්වල අනිත් භික්ෂුණීන් වහන්සේලාට ඇස් වෙනතුරු මේ පහන දිහා බලාගෙන හිටියා. මේ පහන දිහා බලාගෙන තේජෝ කසිනේ මෙනෙහි කළා. සැබවින්ම තේජෝ කසිනේ මෙනෙහි කරන්නේ එතුමියගේ හිතේ සමාධිය ධානයේ බවට පත් වන ධාන පිළිවෙලින් ඉහළටම අෂ්ට සමාප්‍රතිභාටම දිනුනොන එයින් නොනවති ධානෙන් විපස්සනාට හැරුණ අනිත් මෙහෙණින් වහන්සේලාගේ පිරිස රැස් වෙන්නේ මත්යෙන් එතෙන්දීම ත්‍රිවිද්‍යා සත්‍යමිත්‍යා සිව් පිළිසමියා සහිතම අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා මේ සීමා මාලකයේ තියෙන වටිනාකම අපි අහලා තියෙනවා මේ සීමා මාලකේ කිසිම අමනුෂ්‍යයෙක් අඩිය තියන්නේ නැහැ කියලා. ගල්දුවානන් හිටියා එවකට අපේ ගරු කටයුතු මොරවක වෙද පරම්පරාවේ වෛද්‍යවරයෙක් පැවිදිලා හිටිය වෙදහා මුදුරුව කියලා කියන්නේ බොහොම කරුණාවයි. උන්වහන්සේ කියනවා බොහෝ සෙයින් මේ භාවනාවට වාඩි වෙනකොට සීමා මාලකේ වාඩි වෙන්නයි සීමා මාලකේ වාඩිලා භාවනා කරනකොට කිසියම් බාධාවක් නැතුව චිත්ත සමාධිය ඉක්මනින්ම පහළ වෙනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ ජීවත් වුණේ ගල්දුවේ සීමා මාලකේ. උන්වහන්සේ භාවනා කරන්නේ එතෙන්දී උන්වහන්සේ අපවත් වෙන්නේ ඉස්සර කියලා තිබුණ තමන් එයින් ලබාගත් අධිගම ගැන. ඒ තරමට සීමා මාලකේ බොහොම සුරක්ෂිත ස්ථානයක්. ගරු කටයුතු ස්ථානයක්, ආරක්ෂිත ස්ථානයක්. ඒ නිසා ඒ පූජනීය ස්ථානයක් මහා සංඝ රත්නයේ උදෙසාද පූජා කරගන්න යෙදුණා. ඒ සේනාසන පූජාවේ ආනිසංස බොහෝ වාරවල අහලා තියෙනවා. සීතලෙන් වෙන පීඩා වැළකීම, උණුසුමින් වෙන පීඩා වැළකීම, මැසි මඳුරු වව් වැසු සුලම් විසු කුරු සර්පාදීන් වෙන පීඩා වැළකීම, වැස්සෙන් කින්නෙන් අව්වෙන් සුලංගෙන් වෙන පීඩා වැළකීම, නපුරු සතුන්ගෙන් වෙන පීඩා වැළකීම, එවැගේම කායික විවේකයේ පිණිස උපකාරී වීම, ධ්‍යාන වැඩි වීමට උපකාරී වීම, විපස්සනා වැඩි වීමට උපකාරී වීම සමවත් සමයදීමට උපකාර වීම මාර්ගඵල ලැබීමට උපකාර වීම මේ ආදී බොහෝ අනුශාස මේ මේ සේනාසන පූජාවෙන් ලැබෙන හැප්පේ අපි අහලා තියෙනවා. ඒවා හොඳින් තේරුම්ගෙන ඒ සේනාසන පූජාවේ වැදගත්කම අදහස මුඳුන් වමවාගෙන අද මේ සා විශාල පින්කමකුත් ඒට සම්බන්ධ කරගන්න යෙදුණා. ඉතින් ඒ සඳහා යෙදූ සිටිවිල්ලක් සිටිවිල්ලක් පාසාම සෝමනස සාගතවම ඥාන සම්ප්‍රයුක්තවම අසංස්කාරිකවම ඒ කුසලයේ මුදුන් පමුණවා ගන්නට යෙදුණා. අපට දැනගන්න ලැබුණ සීමා ගල් සඳහාම විශාල ධනයක් වැය කරන්න යෙදුණා කියලා 96000ක් විතර. ඒ තරමට විශාල පරිත්‍යාගයක් කරමින් අද ඒ සීමා මාලක පූජාවත් ඒ තවස්ති අඳ පුටු ඇතුලේ කොට්ටමෙට්ට අල්මාරි පුටු ආදී දේවලුත් වෙන පරිස්කාර භාණ්ඩ මහා සංඝ රත්නයේ උදේ දවල් මේ දානෝපස්ථාන සියල්ලත් ඒ වෙනුවෙන්ම සම්පූර්ණ කරන්න යෙදුණා එදා විසාකා මාතා වගේ පූර්වාරාම විහාරයේ මොනතරම් අලංකාරව තියෙන්නේ නැද්ද? ඒක අනුගාමික වශයෙන් අපේ මේ පින්කමක් මේ විදිහට මුදුන්පත් කරගත්තා කියලා සතුටු වෙන්නට පුළුවනි. ඒ සතුටු වෙන අතර මේ පින්කම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ දෙවලෝ යන්නවත් නෙමේ, සත්විත රජ වෙන්නවත් නෙමේ, ධනෙත් එවාගේම යසේසුරු සම්පත් ලබන්නවත් නෙමේ, බඹලෝ යන්නවත් නෙමේ. ඒවා අපි අනන්ත වාඩවල වින්දනය කරලා තියෙනවා. අපේ එකම පැතුම නම් මේ තුන් ලෝකයේම ගෙවම් කළා තුන් ලෝකයේම ඉක්මවා ගිහිල්ලා ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි ඒ නිර්වාණ අවබෝධයට හේතු වෙන බෝධිපාක්ෂික ධර්ම සම්භාරයක් මේ පින්කම තුලින් අපේ సంతාන තුල නිදහම් කරගත්තා කියලා සතුටු වන්නට පුළුවන්. එනිසා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් මෙවැනි බුද්ධෝත්පාද 5 ලක්ෂ 12000ක්ම සම්මුඛ වෙමින් මෙවැනි පින්කම් කරමින් ඒ ලෝතුරා බුද්ධත්වයේම ප්‍රතිමින් පෙරම් පුරාගෙන ඇවිල්ලා මේ කාබුද 1594කෝ මාස 6කෝ දින 10කට පෙර මාර පරාජයකට ලෝතුරා බුදු වුණා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට ඒ අමාදහම දේශනා කළා සූවිසි අසංඛ්‍ය ජනතාවක් අමා මහ නිවන් පුර පමුණවා වදාලා අනාගතේ බලා සුවාසු දහසක් ධර්මස්කන්ධය දේශනා කළා. තමන් වහන්සේ ආයුෂයාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ පිරිණිවුණා. රාතන් වහන්සේලා පිරිණිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සේසු ජනතාව කර්මා රූපව මිය පරලොව ගියා. වැඩිහිටි විහාරස්ථානද එවකට පැමිණි සොළොස් මහා ජනපද රාජධානි උයන් පොකුණු මාලිගාද සියල්ල නෂ්ඨාවශේෂ වුණා. මේ වාගේ රහඳ තාරකා මහා පෘථුවේ මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් ගෙවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන සෑම වස්තුවක්ම ශරීරයක්ම එවාගේම හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති නෙවේ නැති නෙවේ යන බැවින් අනිත්‍යයි ඇති වෙමින් නැති වෙමින් නිරතුරුව පෙළෙන බැවින් දුකයි කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභ වූ සීලම සංස්කාර දුක්ඛාරි සත්‍යයි ඒ දුක නැවත නැවත උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි ඒ දෙක නැති අසංකත ධාතු නිර්වාණය නිරෝධ සත්‍යයි නිවන ආબોධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයයි අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසේ වදාළේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ත අමා මහ නිවනට ප්‍රමුණව ප්‍රමුණ වදාලා සසර දුක් තරණය කළ කෙලස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සනසේ වදාළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක් අපට බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංගික මාර්ග බවට දසපාරමී බාටපත් වී පැතුම් බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු ඊයේ දවසේ සිට මේ වෙනතුරු මේ වෙනුවෙන් පෙවීගෙන ඊයේ සංජාවේ විශේෂයෙන් සීමා මාලකම ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ